සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අපි අපි ප්‍රශ්න කාර්යයක් වල පිළිවෙල එහෙම නැත්නම් අපි පොදු කමටහන් සුදු කිරීම අද පොඩ කලින් පටන් ගන්න අවසාන සතිವಾರයේ නිසා අපේ සතිವಾರයේ ආරම්භය වෙනද විදිහමයි එක්ක ප්‍රශ්න සභාවකට කිරීමෙන් අපි ආරම්භ කරමු. ඉවරුණාට පස්සේ අපි මයික්‍රොෆෝනේ බාර දෙමු කර්මු සංවිධානයේට අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාවකට කිරීමෙන් අපි සතිවාරය ආරම්භ කළ දෙන කී. සමහරවිට ලිඛිත ප්‍රශ්න දෙකක් තියෙනවා. තව වාචික වාහනවල ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ මතු ප්‍රශ්නයක් සාකච්ඡා කරන විටදී මතු ගැටලුවකි. එන එන එන අරමුණු තුළ මම සිටින්නේ කොතනද? පවතින අරමුණේ නැතත් ඊළඟ අරමුණේ සිටිය හැකිය. කයේ මම නැත, රූපයේ මම නැත ආදී වශයෙන් අසන්නට ලැබේ. මට වැටහුණේ මම සිටින්නේ කොහෙද කියා සොයන්නේ සිටින බවයි. එනම් මමයා සොයන්නා වී ඇති බවයි. චේතනාව මුල් කරගත් මෙවැනි ක්‍රියාව අරමුණේ සිටින විටදී මා අත්විඳ නැත. ඉහෙත් ගෙවූ අරමුණක් ගැන පසු විපරක් කිරීමේදී එවැනි අදහසක් ඇති කරගත හැකිය. මේ තවදුරටත් පහදා දෙන්න. නිර්වාණ සරණයි. ඒ කියන්නේ අපි පුහුණුව ලබන වෙලාවේ එහෙම නැත්නම් අපි කියන ශ්‍රේක අවස්ථාවේදී විමසුන්නුවක් තානවා මේ අරමුණක් එනකොට ඒක සචේතනිකද අචේතනිකද කියලා. ඒ හිතලා මතලා කරන දෙයක්ද නැද්ද කියලා. ඉතින් එතකොට මේ අචේතනික සචේතනික භාවය හොයන්න සචේතනික වෙනවා. මම ඉන්නෝ. ඒ නිසා මම ඉන්නවාද කියලා හොයන්න හොයන එකේ මම ආයිති ගන්නවා අතිරේක ලාභ ගන්නවා. ඒ බව දැනගෙන කරනවා නම් ඒක හරියට රහසොත්තු සේවාවකට සමාන වෙනවා. ඒක දන්නේ නැතුව කරනවා නම් ඒකත් ආයුර්සමස් කාර්යය යනවා. මේක පිළිබඳව ට්‍රාන්සියුම් ප්‍රකාශයක් සර්වඥාන්සේ මතක් කරනවා. සර්වඥාන්සේ මතක් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය කියලා. ඒක තමයි අනිකුත් සංස්කාර අයින් කරන්න ගන්න අඩුම ලක්ෂ සංස්කාරය. ඒ ලොකු ලොකු සංස්කාර අයින් කරන්න මේක අයින් කරලා අයින් කරලා අයින් කරලා අන්තිමට ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරය බව තේරුම්ගන්න. ඒකත් ඉස්කල දාපු දවසට තමයි අපිට නිවන ලැබෙන්නේ. ඒක හරියට මේ ඕල් වෝල්ට් එකක් දාන්න ගියාම එහෙම නැත්නම් රිටි පැනින්න ගියාම අපි රිටි ආදානේ මුතුරට ගිහිලා රිට විසිකිරුවොත් විතරයි අපිට පණින්න පුළුවන්. ආදාරයට ගත්ත රිට ඒකටම වාංගු වෙලා අපි උඩට යනවා. උඩට ගිහිල්ලා මුද්දුන් කෙලවරේදී රිට විසිකිරුවේ නැත්නම් අපි බාරගේ හැපුණොත් අවලංගු. ඉතින් ඒක කොච්චර හයියෙන් අපි හිත අල්ලගන්න ඕනද මුදුන් කෙලවරටම යනකම්. ඉතින් මුදුන් කෙලවරදී කොච්චර සුකනම විදිහට ගලවලා දාන්න ඕනද ජයග්‍රහයිව බාරක පනින්න. ඉතින් මේ විදිහට මේ ඇල්ලීම සහ අතෑරීම දෙක අතරේ තියෙන මේ මම යාතුල තියෙන මේ ක්‍රියාවලිය දැනගෙන මේයි කියන්නේ ඒක අපේ මනසට කවදාකවත් ස්වභාවයෙන් ඉන්නේ නැහැ. ශාස්ත්‍රුණරණාන්තික නම් කියෙන්නේ මේ නිසා ද්වේමේ පිට්ඨේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජ්ජත යෝනිසමනස්කාරෝ කියලා බුදුජානකේ දුක නිපාතේ සූත්‍රයක් කියන මහන්නේ මේ සම්මාදිට්ඨියක් ගැලවු මාර්ගයක් එන්න නම් කාරණා දෙකක් තියෙනවා එකක් පරතෝ ගෝෂය අවශ්‍යයි කවුරුවරි කියන දෙයක් ඇහිලා ඇතුලෙන් ඉන්නේ නැහැ ඒකේ ස්වභාවික චින්තනේ ඉන්නේ නැහැ කවුරු හරි බුදුමහා බුද්ධ පුත්‍රයෙක්ගෙන් ඇහිලා දෙක ඒක ඇයෙනකොට ඒක හරියට තේරුම් ගන්නට නීයාර්ථේ නෙවෙයි නීතාර්ථේ දාලා තේරුම් ගන්නට යෝනිසමස්කාරය කියනවා. ඒ නිසා අපි කට්ටක් අයින් කරන කට්ටක් ගන්න. කණ්ඩ වතු ටෙක් අයින් ගියාම කණ්ඩ තව වතු බින්දුවතාවම අර වතු බින්දුව යනවා. ඒ නිසා හොරෙක් කල්ලන්න හොරෙක් කියන්නේ. ඒ වගේ සංස්කාරයක් කල්ලන්න සංස්කාරයක් කියලා. ඉතින් ඒකවට දවසක් එනවා. ඒ සංස්කාරයක් ඇල්ලීම සංස්කාරයක් දැමීම හිතාමතා කරන්න ඕනේ ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක ඩිෆෝල්ට් එක. මුගක්කල් භාවිත කරන ඩිෆෝල්ට් වෙච්ච දවසේ ඉබේම ඒක සිද්ධ වෙනවා. කරන දාකල් ඒක සසංකාරිකයි. කරලා කල වුරුදු වුණාට පස්සේ අසංස්කාරිකව ඒක සිද්ධ වෙනවා. ඒකට කියනවා වශී කරනවා කියලා. සිද්ධි කරනවා කියලා. එහෙම නැත්නම් ආශේවති භාවේති බහුලී කරෝති කියලා අද තුනකට දාලා පෙන්නනවා. ඔය දැන් මේ කියන්නේ ආශේවනය කරන අවස්ථාව. ඒක ඇසුරු කරලා බලන්න. චේතනාවක් නැති කරන චේතනාවක් දානවා. ඊට පස්සේ ඒක ජීවන රටාව කරගන්නවා. අන්තිමට ඒක බහුලීගත වුණාට පස්සේ නිකම්ම සිද්ධ වෙනවා. ඒ සඳහා පුරා කල. අවබෝධ කරගන්න පුළුවන් රිට්‍රීට් එකදී නමුත් ඒක යොද වේදා යොද වේදා එන දෙයට එන දේ ගම තමයි බලන්න ගියාම කාලෙමයි මේ ටයිම් ඉස් මැටර්. ඒ මැටර් ඔෆ් ටයිම් කියලා කියනවා. කිල්ල ගිහින් මේක ඩිෆෝල්ට් වෙන්න. දෙවැනි ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කාලයෙන් පිටදී සතිය පැවැත්වීමේදී අත්විඳ ඇති බහුතරයක් දෙනා નિરાයාසයෙන් අරමුණු වන මාකට අරමුණු නොවන ස්වභාවයක් මා කාලයක සිට නිරීක්ෂණය කරමි. නැවත කියන්න. භාවනා කාලයෙන් පිටදී සතිය පැවැත්වීමේදී අත්විඳ දෙයකි. බහුතරයක් දෙනාට નિરાයයෙන් අරමුණු වන දෑ මාකට අරමුණු නොවන ස්වභාවයක් මා කාලයේ සිට නිරීක්ෂණය කරමි. උදාහරණය මා හිතවත් ගෙදරකට ඇතුළු වී පුටුවේ වාඩි විය. දොරේ සිට පුටුවට යන අතරතුර බිම වැටී තිබූ කතුරු තල දෙකක් හොඳින් නිරීක්ෂණය විය. පාට සයිස් එක නිරීක්ෂණය විය. වාඩි වී මදක් හිතවතා මදකින් හිතවතා පැමිණ වෝටර් බ්ලාස්ටර් එක මට මම ගත්තා. මම මේක දෙන්න සමහරවිට දෙලියෙක. එතන කියවන්නේ එතන ඉස්සරහට කියපහයි. බාහිරින් මදකින් හිතවතා පැමිණ වෝටර් බ්ලාස්ටර් එක මම ගත්තා. ඔය ජීන්නේ ඇයි කියලා. ගොරලාගත් වූ විශාල උපකරණය හඳුනාගත්තේ ඒ විටය. එය හඳුනා නොගත්තා එය මගහැර පුටුව වෙත පැමිණ ඇත. තව විටකදී මා සමග ශාලාව තුල ශාලාවක් තුල මීට 20ක් පමණ ඇවිද ගිය බඩදරු නැගණිය මා නොදැක්කෙමි. ඇය මාහට කතා කළ විට මම පුදුම විය. එහෙත් මාගේ ගමන සහ අවට පිටිවල තිබූ යම් යම් ලක්ෂණ ෆොටෝ ගත්තා වගේ මතකයේ රෙජිස්ටර් වී ඇත. හඳුනාගත් අරමුණු තුල සිහිය පැවැත්වූ බවට මට විශ්වාසය. මෙය පහදා දෙන්න. ඒක එකක් ගැන අවධානය හොඳට ගියයි කියලා කියන්නේ ශ්‍රේෂ්ඨමත ගුණයි කියන එක තමයි. ඒ නිසා පොතේ ලියලා තියෙනවා එකක් තෝරනයි කියලා කියන්නේ මුළු ලෝකෙටම තුක්නදකින් කියනවා. ඒක නිසා අපි ලෝකේ ඉඳද්දී මං කියන දේ තමයි මම ගෑණියක් තේරුවේ නැහැ. ඒක හරි දුණනේ මට. ඉතින් ඒක කොයි ගෑණිත් එකයි. තේරුවා නම් මගේ ගෑණි කැමති නැහැ වෙන ගෑණි කියා බලන්න. ඉතින් ඊට පස්සේ කතා. ඉතින් අපි තුනම වඳින්නම ඕනයි කියන්නේ. එකක් අල්ලගත්තට පස්සේ තියෙන මල හොතු ඊට පස්සේ ඒ ගෑණි කියන්නේ ඔක්කොම මං අහන්න බෑ. දැන් කවුරුත් කියන්නේ කනකට કોઈ ගෑණිත් ලස්සන. ඕගොල්ලන්ට ගෑණි පාවන්න මට බලන්න නැහැ මොකද මම කවුරුබ එකක් තේරුවේ නැහැ. මේ කුණු අර්ථ තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. අනිත් එකේ දුක එන්නේ තෝරගත්ත එක තුලින් පමණයි කියලා බුදුරජාණන්සේ පැහැල දිලිවම තේරුම් කළා දෙනවා. විමතෝ ජාති ශෝකෝ සංහා ජාති ශෝකෝ. ඉතින් ඔය තියෙන විදිහට කියලා. දැන් ළඟපත් එක යනවා වගේ ගිහිලා ආපහු විවරණේ මට කියලා කාර්යයක් ගන්න නැතුව. ඉතින් ඒක තමයි සීට් කැඩලා දිනවා. ඒක ළඟම හදන්න තියෙන්නේ. ඉතින් හොඳ ලස්සන කුෂන් දාලා සීට් එක ළඟකට නම් ඔයක මට ගානක් නැහැ. ඒ වගේ මේ එකක් තේරීම කියලා කියන්නේ කොච්චර තීසම් වැඩක්ද කියලා ඒක natural selection කියලා ඒ අහාමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. අපි පරිණාමය වෙලා තියෙන්නේ තියෙන දේ දිහා සමතේ බලන්නේ නැතුව මේ දේ එකක් දිහා බලන්නේ ඒක කොච්චර අභිරමණය කරනවද නම් తත්‍ර తත්‍රාවි නන්දනී කියලා ඒක වෙනකොට අනික් සියල්ලම අවත කරන තරමට අන්ධ කරන තැනකට අපිපත් කරනවා. ඊට පස්සේ යම් හේකින් ඊතර තුන තව එකක් වෙලා සීහිලව මේ වෙලාවේ මම මොකද වෙලා තියෙන්නේ මට මතකයි අපි අපේ ගෙදර තියෙන සාමාන්‍ය කිලෝමීටර් ගෙදර ඈත ටවුන් එක. ඉතින් කවුරු හරි ගෙදරට ආවොත් අම්මා අපිට කියනවා කඩේට ගිහලා තේකොළ කාලා ගේන්න. තේක කාලා. ඉතින් මල හොත්තෝ කවුරු හරි ගෙදර ආවම මම අපි කැමතියි කඩේ යන්න. කඩේ යන්නේ හරි වාගේ. ඉතින් අපි දෙන්න පොඩි අයමයි සුමාන දෙක බෙදාගන්න. එයා එක සුමානක් කඩේ යන්න ඕනේ අනික සුමාන බැයි. පොඩි ලාභෙකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් 3 කිලෝ එක රුපියල් 73 නම් අම්මලාට 75ම දෙනවා. ඒතුළු සද්දෙක ගමන් ගාස්තු. ඒක ඔහොම වෙච්චාම සමාන රට පහ 10 හම්බෙච්චාගේ කඩල බකට්ටක් ගන්නවා. ඒක ඉතින් යන කෙනාගේ උරුමේ. ඉතින් ඔහොම යනකොට සාමාන්‍ය ඒ කඩල කඩේ හරි ප්‍රසිද්ධයි කඩල කකා එන්නේ. ඉඳපු ගමන් මගට ආපු ගමන් මට කඩල ගත්ත තැනින් මෙතන දක්වා කොච්චර හන්දි මතක තියෙනවද කොච්චර නැද්ද කියලා ටක් ගාලා රිෆ්ලෙක්ට් වෙනවා. ඔක්කොම කළා දැන්වත් ඇහැ දිලිවම ක්‍රිස්ටෝල් වල හැදෙන හන්දිය මතක නැහැ. ඉතින් සමහර දැන් තියෙන ෆේමස් තේ එතනදී මොකද වුනේ? දැන් මට මේක ගැට ගහන්න බෑ. මට මේ එතෙන්ට එනකම් මතකයි. එතෙන්ට ඉස්සලා තෝල හම්බුණා. කොකඩල වෙලා ගත්තා. මේ ටික නැහැ. දැන් හිතනවා ආ හරි ඕනේ මගුලක් පිටාවයි. දැන් මෙතන මොකද අඩුපාඩුවක් තියෙනවා. ওই ආයෙ ගෙදර නැහැ. ගෙදර ඉඳපු අම්බලකෝ ඉතින් මොකද කවුන්සල් ලිස්ට් එක බලනවා. මේ මේ තැන බ්ලැන්ක්. මේ කාටවත් මම කියන්නේ නෑ මේක පොඩක්. කොහොමද පොළු අප්සෙට් එකක් තියෙනවා කියලා මට තේරුණා ඒ කාලේ. ඊපස්සේ 40 වෙනි උපන්දිනේ දවසේ එනකොට මම පැවිදිලා. එතකොට මම ලොකු සාන්තර කතා කරලා කිව්වා මේමයි මේ ඔක්කොම රැඳහයි. ඔක්කොම කතා කරලා මම වැඳලා මම ලොකු සාන්තර කිව්වා මගේ උපන්දිනේ ස්වාමීන් වහන්සේ ඕ ඒක එනං ওই තියෙන ටික රැක ගන්න බලන්න ওই පස්සේ ඉති ඔක්කොම පිළිනවා තමයි. මට හිතුණා එහෙම කොහෙද? ඊළඟට මං කව සාර්ථක වෙන්න මෙහෙම එකක් තියෙනවා මගේ මේ හැරිලා බලනකොට ආපල් ආපල් කියන accountable නෑ. හොඳටම sure. ඉතින් මන් දන්නේ ඒක ලෙඩක්ද ඒක මේ අගේ කළුත් යත් කියලා. මට පේන්නේ මේ නම ගියාත්මක සතිය පිටුලා තියෙනවා වගේ කියලා ලොකු සංසිද්ධියක්. මතක නැති බව මන් දන්නේ. අරවල් කොට මට මතකයි. අන්නේ ඒ කැලේ තමයි ජීවිතේ රහස තියෙන්නේ. අපි කියන්නේ මේ දන්න දේවල් තුළ ජීවිතේ රහස තියෙනවා කියලා. පිස්සු. දුක එන හරියක් එන්නේ දන්න දේ. අන්නර දන්නේ නැති දේ තුළ එතන රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංස්කාරත් නැහැ, විඥානත් නැහැ. ඉතින් අපි ඒකට පිළිත් නූල් ගැට ගන්නවා. අපේ නූල් ලයින් කරනවා. දෙයියන්ට කියනවා බලන්නකෝ මට මේ මොනවා වුණාද දන්නේ අකා ගහලා වගේ කියලා. මොකද කාට හරි කිව්වොත් එimhe නිවන තියෙන්නේ ඔන්න නොදන්න තැන. අන්නේ නොදන්න තැන සාතර වෙන කියනවා. ඒක මමයට කරන්න බෑ. මොකද මමයා හැම වෙලාවෙම තොරණ ගහන්න දන්න දෙයක්. දන්නේ නැති දෙයක් තියන කියලා මමයට වැටහෙන්නේ නැතුවම නෙවෙයි අපි ඒක අගය කරන්නේ අපි තන ඒක පෑන තින්ත ඉවර වෙලා. එතන printing mistake එකක්. වැරදිලා කියලා. භාවනාදී අනිවාර්යයෙන්ම අන ගන්න කියලා කියලා කොහොම නොදැන ගැටලා. තාල කිනෝ ඕකට පුළුවන් තරම් අවදි වෙහා. કોઈ නොදන්න තැන කිසිම අකුසලයක් නැහැ. වර්තමාන චිත්තක්ෂණයක් පිරිසිදුයි. පිට දෙයකින් ඇවිල්ලා එතන විපාක වාරකුත් නැහැ. හැබැයි ඒක අපිට පේන්නේ අත්‍යවශ්‍යතාවක් කියලා. අපිට පේන්නේ මතකේ නැතිවීමක්, ඩිමෙන්ෂියා ඇවිල්ලා, එහෙම නැත්නම් අල්සයිමර් ඇවිල්ලා. ඒක මොකරි වුණේමක්. ඉතින් ඒ නිසා සමිකන්ත කියනවා දන්න දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. රුචි හැබැයි නොදන්න දේ තුළ රත්ති තියෙන්න පුළුවන්. ඒක අපි දැනුමේ රැඳී ඉන්නා තාක්කල් 16යි වාහ දැනුම කියලා කියන්නේ කොහොමඩක් කුණු වෙච්ච දෙයක්. නොදන්න දේ තුල ෆුල් ෆ්‍රෙෂ්. අපි ඒකට කැමති වෙන්න බෑ. සත්‍තාවක් සතියක් සීලයක් නැතුව. ඒ නිසා මේ වෙලාවේ මම නොදන්න හිතේ කියලා දැනගත්ත එක හොඳටම පේනවා මේ ඉඳුරන් ඇදලා තිබුණාට ඉඳුරන් සිලෙක්ටිව් ඇබ්සෝප්ෂන් එකක් කරනවා. පරණාම ශෝෂණයක් කරනවා. ඒවට බෑ කොහොමඩක්වත් తీරදී බලන්න. ඒක දිහා ගන්නකොට අනිත් ඔක්කොම බ්ලැන්ක් යනවා. ඒක නිසා එකක් තෝරනවා කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් වෛරක්කාර කරනවා කියලා. එකම දෙයක්වත් තෝරන්නේ නැතුව choices වල යන ස්ථාවර ගමන් සියල්ලම තියෙනවා එකක්වත් ප්‍රධාන නළුව නෙවෙයි හැම එක රංගනයක් තියෙනවා මේ බලන්න අරක කෙනෙක් කියලා තෝරන්නේ නැතුව ඉතින් ඒකට කොස්මික් ඩාන්ස් කියලා කියනවා නටරාජ රූපේ වගේ හැම අංගයක්ම නටනවා නටරාජ රූපේ ඉන්නේ මේ මේ සුල මේ මාකට ඇඟිලි කකුල් කොච්චරද තියෙනවා අත් කොච්චරද තියෙනවා ඔක්කොම නටනවා ඉතින් මේකේ අහවල් එකයි කියලා තෝරන්නේ සතර දත්තාපි නන්දනී ඒ තේරීම අහලා තමයි මායාවේ දත් වලට අවුයි. තෝරන්න නැතු වෙන දෙයක ඉන්නවා කියන එක හිතලා ගන්න එකද හිතලා ගන්න වෙනවා. කරලා කරලා කරලා අන්තිමට තේරුම් ගන්න වෙනවා. ඒ නොදන්න දේ තුළ තමයි මේ ජීවිතයේ තියෙන විවේකයේ තියෙන්නේ. මේ ජීවිතයේ තියෙන විරාමයේ තියෙන්නේ. මේ ජීවිතයේ තියෙන විරාගයේ තියෙන්නේ. මේ ජීවිතයේ තියෙන නිවන තියෙන්නේ. ඒකට බය නිසා අපි හැන්දෑවෙනකොට බයයි. ඒකට බය නිසා අපි රාය කරෝලේ මේ වයසට යනකොට බයයි. ඒකට බය නිසායි අපි ලෙඩේට බයයි. ඒකට බය නිසා අපි මරණයට බයයි. මේක සමහර විටක දෙලිගුත් තරක් වෙන්න පුළුවන්. මරණය අත්දැකීම් කියලා දැන් අවුරුදු 20 දැන් 30ක විතර අත්දැකීම් තියෙනවා. ඒකට පෙන්නන්නේ මරණය කියන එක මහා වාසනාවන්ත දෙයක් වුණාට ඒ මරණය අත්දැකීම් කියන 140ක් වගේ නෝ එච්චර බ්ලිස් එකක් භාවනා කරපුවා නම් මැරලා ඉන්නේ නැහැ. භාවනා කළොත් ගන්න බැහැ. මරණ පැය ලැබෙන අත්දැකීම ඒක අහම්බෙන් දමල ගහන එක මොනම දෙයක්වත් ගන්න බෑ. ඉතින් අපි මේ මරණයට කියන බය නොදැනුවත්කම නිසා ඇති කරගන්න එක. ඒ නිසා කියනවා නිවන අමෘතේ නම් නිවනට යන්න තියෙන මෘතේ හරහා තමයි කියලා. අමෘතයට යන්න පුළුවන් මෘතේ හරහා පමණයි. මරණේ හරහා පමණයි. නොදන්න දේ හරහා පමණමයි නිවනට යන්නේ. අන්න එතෙන්ට යනකොට සද්ධා කියනවා කියලා බලන්න. අන්න එතෙන් යන සීලය තියෙනවා කියලා බලන්න. සීල නමුත් වෙන්නේ. එතෙන් යනකොට බලන්න මට සතිය තියෙනවා කියලා. ඉතින් සතිපස්සනේ අපි ළමයි කරකවල කරකවල කරකවල ගේනවා. මට අසවල් වෙලාවෙ මම සතිය හිටියේ නැහැ කියලා. එහෙම නැත්නම් කියනවා මම භාවනා කරනකොට මගේ මං අත නැහැ නැති වෙනවා. ඉතින් ඇහුවොත් මේ මං අත නැතුව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියලා? කොහොමද? තියෙනවනම් දන්නවා. දැන් කීක දන්නවා. එහෙම එකක් තියෙනවා අපේ හිතේ තියෙනවා අන්නේම බ්ලැන්ක් එක අල්ලන ගතියක් තියෙනවා ඒක කවදාකවත් ස්ලයිස් කරන්නේ මේ අධ්‍යාත්මික ක්‍රමයේ අන්දයි බාරයි ඒක මේ ඉන්ද්‍රිය ගෝචර දෙයක් එක්ක නට නටුමක් නෙදී ඒත් මේ කියන්නේ ඉන්ද්‍රිය ගෝචරින් එහා පැත්තේ තන බෑ අනිවාර්යයෙන්ම අපේ මනසේ තියෙන උප්පත්ති ජන්මලාභයක් අපි ළඟ ඒකට බයයි ඒකට මිස්ටික්ස් කියලා කියනවා ගුඪ ධර්ම කියලා කියනවා කවුරු වුණියම් කළා කියලා කියනවා නමුත් මේ ශ්‍රද්ධාවයි සතියයි වීරයයි කියන ඒකට හරි ආසාවෙන් යනවා. මම මේක දැක්කා. ඒක දැක්කයි කියලා කියන්නේ අනික් සියල්ලම නොදැක්කා. කවුරුරි මතක් කරලා දුන්නාට පස්සේ කියනවා ඒ කොහෙවත් චෛතය මේ මෛත්‍රික තරහට මම බලන්නේ නැතුව ඉන්නේ කියලා. එමි නංගිවනේ. මේ තරහක් එහෙම ගන්නෑ නේ. ඒකට තමන්ට පුදු වෙනවා යකෝ මේ මනුස්සයා මෙතන හිටියට දැක්කේ නෑ. ඉන්ද්‍රජාලයක් කළා නේ. ඔකට කිට්ටු කතාවක් මම ඒව මට පුදුම හිතුණා ඒක. මේකට සම්බන්ධ නැහැ හැබැයි සම්බන්ධ නැහැ කියන්නත් බෑ. ඒ මනසෙක තමන්ගේ ගෙදරට ගිහිල්ලා තියෙනවා කාලයකට පස්සේ. යනකොට ගෙදර කට්ටිය නැහැ. ඉතින් මෙයා ගිහිල්ලා පත්‍රේ බල බල හිටවල සෙට්ටිගේ වාඩි වෙනවා. එතන බල්ලෙක් වාඩි වෙලා ඉන්නවා. ඉතින් මෙයා පත්‍රේ බල බල ඉන්නවා. ටික වෙලා කරන්ට ගෙදර යාගේ මේ ගෙදර අයිස්කාරිය ඇවිල්ලා තියෙනවා. ඒක අහලා කිව්වලු අයියෝ ඔය බල්ලා මිනි කන බල්ලෙක් කියලා කලවල කිව්වා. ඊට පස්සේ පාට බයක් වුණාලු බය වෙච්ච ගමන් බල්ලා කරලා කෑවා. ඉතින් නේද මේ බල්ලා ෂෝක් එකට මුදියන්නේ ඊට පස්සේ මෙයාට ගලු මේ හිතමු බලන්නේ එයා නෙවෙයි ඔය දැන් මේ ඉන්න වෙන බල්ලේ මේ මිනි කන බල්ලෙක් ඒක අපි දුර ඇරලා කියලා යන්නේ කවුරුවක්වත් දෙන්නේ නැහැ ඔයා දකින්නට බය වෙනවා කියලා. මේ මනුස්සයා ගාන මේ මනුස්සට ඇඩ්‍රිනලින් දක්කලා සාරේ වුණා. ඇඩ්‍රිනලින් බල්ලට ගියා. බල්ල පැන්න කෑවා. ඉතින් නම් බල්ලා මෙහෙම නෑ චෝක් කර බල්ලත් පත්‍රේ බල බල දෙලා. කිසිම ප්‍රශ්නයක් නෑ. බය වෙච්ච ගමන් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා අපි මේ දන්න ලෝකේ ටිප් ඔෆ් ද ඉස්ටෝප් ගත් නැහැ. 100ට එකක්වත් දන්නේ නැහැ. ඕක පිටිපස්සේ මේ ලෝකේ වසන් නිසා නොපෙනෙන විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒ නිසා මේ පේන ලෝකයෙන් තමයි නොපෙනෙන ලේකේ වහලා තියෙන්නේ. මූලිය වගේ. මේ පේන කොටස නොපෙනෙන දෙයට මූලිය වගේ. ඒ නිසා මේ නොපේන දේ පේන්නේ නැත්නම් තනකන් ගිනියන්නේ. ඒකට මොකද වෙන්නේ? මොඩි අයින් කරා. ආනපනෙට විතරක්ම හිත දාලා ආනපන ඉවර වෙනකම් යන්න. ගෙවිලා ඉවර වෙනකම් ඔන්න ඒකකොට පේනවා ආනපනෙ වැහිලා තිබිච්ච කොටස පේන්න පටන් ඒකට ආනපනෙත් තියෙනවා. ගෙවිලා ගෙවිලා රිට්ටයි හඳයි කියලා එකක් තියෙනවා. ලෝකෙත් පේනවා. අදාහ ගන්න බෑ. මොන විදියෙන්වත් අදාහ ගන්න බෑ. මේ ආනාපානෙ ගෙවෙනකොට පේන දේ නිවන් මාර්ගයක් කෙලෙස් අඩු තැන ප්‍රතිපදාවේ දියුණුවක් සතියේ ශ්‍රද්ධාවේ සීලේ ඉහළ ස්ථානයක් කියලා හිතා ගන්න බෑ. අතරම ගුණා වගේ පේන්නේ. කරකොලතේ වගේ පේන්නේ. ඒ නිසා මේකට ආධ්‍යාත්මය කියලා කියනවා ආගම කියලා කියනවා. මේ කිසිම ආගමක් ආධ්‍යාත්මයක් නැහැ. මනුස්ස මනුස්ස හිතේ තියෙන ප්‍රභව ශක්තිය. ඒ ප්‍රභව ශක්තිය දන්නේ නැති මිනිහා දන්න දේ යකේක. ඒකෙන් තමයි නොදන්න දේ ඔක්කොම බැහැලා තියෙන්නේ. දන්න දේ 104ක්වත් නැහැ. ඒකෙන් තමයි මේ නොදන්න විශාල විශ්වයේම දැනුම් සම්භාහණයෙන් බැහැලා තියෙන්නේ අපේ අපි මේ දන්න බව නිසා භාවනාවට කියනවා මයින්ඩ්ෆුල්නස් එකට කියනවා ඩී ලර්නින් ප්‍රොසෙස් එක ඩිකන්ස්ට්‍රක්ෂන් ප්‍රොසෙස් එක අපි දන්න දැනුම බිඳුවට බසන්න ඒක මේ බසන්නේ හම්බෙන්නේ නෙවෙයි දැක දැක දැන දැන ගෙවන්න එතකොට එන දෙයට විවෘත වෙන්න පුළුවන් නම් එතකොට අපි මේ අපේ අම්මලා තාත්තලා අපේ මේ සදාචාරේ අපේ පදුවේ මොකක්වත්ම නැහැ මොකක්ක වෙන්නේ නැහැ ඒකට බයයි ඒ ඒක බයට තමයි බුදුදහමේ කෙලස් කියන නම දැන්. ඒ බයට කියන නමක් තමයි කෙලස්. ඒ නිසා මේකට පුරුදු වෙන්න පුරුදු වෙන්න ඒ නොදන්නා දෙයට මනාපයක්, අකරතැබ්බෙට මනාපයක්, අහම්බෙට මනාපයක් නැත්නම් මේ දන්න දේ කක්කාවක් දන්න දේ නිසායි අපි මේ හරකකින් බැඳගෙන හාලා හානවා වගේ අපි මේ සංසාරට බැඳිලා තියෙන නිසා දන්න දේ තිබිච්ච වෙලාවට අගේ කරන්න එපා. මේ අගේ කරන එක ඉරගෙට ගිහිල්ලා මිනිහ සතුට වෙනවලු විශාල ගේක මම දැන් ඉන්නේ. හැම වෙලාවෙම පිටතල වඳිනවලු ඇලුමිනියම් දොර දැනිල ඔක්කොම මම ඉන්නගේ හරි ලොකුයි කියලා. පිට ගන්නවලු හරි සතුට වෙනවලු මම ඉන්නේ මහ උගේ කියලා. අහන්නේ වගේ හිරකාරේ තමන් ඉන්න ගේ ගැන සතුට වෙනවා වගේ තමයි අපි මේ දන්න දැනුම ගැන සතුට වෙනවයි කියලා කියන්නේ. තුමාකාර අවිද්‍යාවක්. ඉතින් ඒක පිටිපස්ස යන මිනිස්සු දිහා ලහිනකොට සොරි කියලා හිතන හැබැයි ඒ මනුස්සයාට උනත් මේ වගේ අකරතැබ වෙනවා. ඒක හරහා මේ දැනුම කියන තාප්පේ තියෙන පැලියක පේනවා. හැබැයි මොකද දෙනකේ පැලියක පැලස්තර කරලා වේද ශීලයක් ගාලා වහලා තියන්නේ. අපි කරන්නේ ඒකයි. ඉන්නේ ඕක හරහා යන්න ගියාට පස්සේ පේනවා ඒ අපි නොදැන ශේෂ්ඨය තියෙනවා අපි දැනුම හරහා වෙහිලා තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම සමානයි. දැනුම ඇතින් විතරම අපේ වෙනස්කම් තියෙනවා. ඥාන පිළිමේ උසස් පහත් ඔක්කොම තියෙන්නේ දන්න ප්‍රදේශයේ. දන්නේ නැති ප්‍රදේශයේදී අපි ඔක්කොම මනුෂකම. සමාන මනුෂකමක් තියෙන්නේ. ඒක ඒකත් එක්ක බලනකොට දන්න ප්‍රදේශයේ 100%ට අඩු නිසා බුදුනාසේ දන්න දෙයට තුච්චයි රික්තයි අනත්තයි පරතෝ මේ අනත්තතෝ කියලා සඳහන් කරලා තියෙන නැත්නම් දන්නේ නැතුව නෙවෙයි. දන්න දන්න දේ දන්න දේ තියෙන ප්‍රතිශතය 100%ට අඩුයි. ඒ නිසා ඕක මුල් කරගෙන යන්න එපා. ඒකට වෙන්නේ මනුස්සකම නැතිනවා. අපේ තියෙන හැකියාවල් නැතිනවා. ඒ නිසා මේක පිළිබඳව දැන් මේ අධ්‍යතාව පාසු ගන්න ගියාම හිත ඇතුලේ හොයන්න ගියාම දෙකේදිම පේනවා වස්තු තියෙන්නේ 100ට බොහොම සුළු ගන්නයි. ඒ වස්තු නිසා අනික් සියල්ල මොහා වෙලා තියෙනවා. නිසා යමකට ගිය වෙලාවේ එකට ඇහැදුනා නම් මොකේට හරි ඒ නිසාම අපිට සමස්තය පිළිම නැතරලා තියෙනවා. ඒ නිසා අපි වරින් වර සමස්තය දිහා බලන්න ඕනේ. මේ අපිට පෙන්වන්න හදන දේ කෝක වෙතත් නීචාර්ත්‍ය බලන්න ඕනේ. දැන් අපි රූප සුන්දරියක් චිත්‍රයක් නිර්මාණයක් ඒ නිර්මාණ කරන එක නම් අනිවාර්යයෙන් අපි ඇහැදලා ගන්න ඕන තැන ගන්න. උතමද ලෝක රජ කරන්නේ. මත ඇදලා ගන්න බැලුවට සමස්තය දිහා බලන්න අපි දන්නවනේ ඒ නිර්මාණ ශිල්පියාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක නිකම්ම නිකම් පුසක් බවට පත් වෙනවා. අපිට නෑ අපිට පේන්නේ මේ මිනිස්සයා ආර කුඹලා වෙන්නට හදනට විතරයි අපිට පේන්නේ. අනිතික පේන්නත් කැමතිත් නෑ. ඒ නිසා අද තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ලෝකය. ඒක හරිම සුන්දරයි මේ ලෝකෙ දිහා. අපි බලනකොට පේන දේ සහ සමස්තය. ඒක සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා. ආර්යයන් වහන්සේ දකින්න තියෙනවයි කියලා දකින්න කිසිම දෙයක් පුතඥය කියන ඇත්තේම නැහැ. ආගිය උකර පෘතජනේ කියනවා කියන්නේ ආර්යනාථලා කියනවා ඇත්තේම නෑ. ඒ තරමට මේක උඩු යටකුරු වෙලා තියෙන වගේ අවස්ථා 16ක් පෙන්නනවා. දේතාන පස්සනා සූත්‍රයේදී කොච්චරක් අපි මේ දකින්නවා කියලා කිව්වට ඒක හරහා දැකිය යුත්තේ මොහා කරගෙන තින්නේ කියලා. ඒ නිසා දෙකම අරගෙන යන්න. පුළුවන් නම් තුන්වෙනි ආයතන තරගන්න. ස්වාමීන් වහන්සේ පිට ප්‍රශ්නයක් කරයි තව පිට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. සර් ස්වාමීන් මේ සියලු ප්‍රශ්නයක් මොනවානේ නෑ බත් මේ ඉන්දර ගියාට පස්සේ අපිට විපස්සනාවට මයින්ඩ්ෆුල්නස් එකට මොකක්ද වෙන්නේ කියන එක පැහැදිලි කර දෙන්න පුළුවන්. මේ නින්දට යන්නේ ඉස්සල වෙන එක තේරෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන එක නින්දේ දිනේ නිකන් සාමාන්‍ය වෙලාවේ මයින්ඩ්ෆුල්නස් කියලා මොකක්ද කියන්නේ? අපි කරන කියන හැම කටයුත්තක්ම අපි ඉදිරි කරනවා කියලා නිරීක්ෂණය කරමින් යන එක පෙර විදා ගන්න යන අවස්ථාවත් එක්ක අපිට වැටහි යනවා නම් ඒකම අපිට නිරීක්ෂණය වෙනවා නම් අපේ හැම පියවරක් හරි මොකක් හරි සෙට් එකක්ම එතකොට ඒ අවස්ථාවට මේ මයින්ඩ්ෆුල්නස් මේ කියලා හිතන්න පුළුවන්. ඒක මේ නින්දට පෙර ආනාපාන සතිය කරන අවස්ථාවකදී එකපාරට මේක නැති වෙලා ගිහිල්ලා කියන අවස්ථාවේදී නින්ද ගියා කියලා මම හිතනවා. එහෙම. අපිට කියන්නේ අවතියෙන් ඉන්න වෙලාවකට අපිට මතකයක් හෝ අරමුණක් හෝ මොනාරදයක් තියෙනවා. ඉතින් මට අවදි නැති වෙලාවට අපිට එක්ක සතිය නැහැ නැත්නම් සතියට එල්ල වෙන අරමුණු නැහැ. ප්‍රත්‍යක්ෂණය කරගන්න විදියක් නැහැ. නමුත් මේ දේ හදිසියේ සිදුවෙන එකක් කියලා කියන්නේ නැත්නම් ක්‍රමානුකූලව අනුපුබ්බ ක්‍රමයකට යනවා කියලා දෙයක්. ක්‍රමානුකූලව යනවා පැහැදිලිද? ඔය ක්‍රමානුකූල නිසා විද්‍යාව දාන්න පුළුවන්. එක පාරට තිබිලා එක පාරට නැතුණා නම් අපිට ක්‍රමයක් හදන්න බෑනේ. ඒ නිසා සතුටුමත් එක්කනට දෙනවා. ඒ තාම අවදි මනසකින් ඉඳලා අපි කයට හිතේනවා. කයෙන් ඔළුවට හිතේනවා. ඔළුවෙන් ඇස් දෙකට හිතේනවා. ඉතින් අඩුවෙන් අඩු වෙනවා තේරෙනවා. ඒකට දැන් අපිට හිතා ගන්න පුළුවන් තව ටිකකින් මේක නැත්තන්ට යනවා. එතකොට මේ ඇතිතන සිට නැත්තන්ට යෑම චිත්තක්ෂණයක් නෙවෙයි චිත්තක්ෂණ රාශියක්. ඒ චිත්තක්ෂණ රාශිය තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා හරියට ස්ටඩි කරුවොත් අදට වැඩිය තව පොඩ්ඩක් හිතට යන්න පුළුවන් නිින්ද නිින්ද ආවෙන කතාවක්. එහෙම ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා මේ සාපේක්ෂතාවය දන්නා දැනට නොදන්නා තැනට යෑම එක මොහොතෙන් එක රැයින් කරන්න බෑ. ඊයේ අත්දැකීම දාලා අද තව ටිකක් අතලට යනවා. ආයෙ තව ටිකක් අතලට. ඔහොම යනකොට යනකොට එක තැනක තියෙනවා අඩ නින්දක වගේ. මම ඇත්තටම චේතනාවකද හිතලුවකද ඉන්නේ නින්දකද ඉන්නේ කියලා. ඉතින් ඒක පැහැදිලිව භාවනා පරියන්කදී හිතේ. භවණ පරියන්ක සිද්ධ වෙනවා ඒක වෙලාවකට හිතලවත් දන්නේ නැහැ ඒක වෙලාවට ඇත්ත දන්නේ නැහැ. ඒකට වෙලිලා බලන්න හිතනවා හිතනවාද මම ඇත්තටම ඒක නැත්තම් ඉඳගෙන භවනා කරනවා කියලා. ඒක නිසා මේකට ඇතුළට යාගෙන යාගෙන යනකොට කියන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දන්නා තැන සිට නොදන්නා තැනට යාගෙන යනකොට බැලුවොත් පේන්නේ සුපරික්ෂ බලප නැති කෙනෙකුට මෙතන ගුඪ ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් හොඳට සුද්ධ කරන සුද්ධ කරන යන එහෙම ගුඩලක්යක් නැහැ. මේ ක්‍රමිකව වැඩ පිළිවෙලක් යනවා. ඉතින් ඒක කොච්චර ගැඹුරට යනවද කියන්නේ ඒ තරමටම හිත දියුණු කරලා තියෙනවා. ඒකට යාලා අනු මට හිතත් කරන්න දෙයක් තියෙනවා. හිතත් එතෙන්ට යනකම් ගියා. තව ඉස්සරහට මම දැන් මේක දිහා ඇති සංඥාවෙන් හැකි සංඥාවෙන් ඉදිරියට යනවා. යන්න යන්න මේ කියන්නේ අපි උඩු හිතේ සිට යටි හිතට තනලයක් කපනවා කියලා කියනවා. අපේ සාමාන්‍ය කොන්ෂස්නස් එකේ ඉඳලා සබ් කොන්ෂස් එකට ටනල් එකක් අපනවා. ඉතින් ඒක ඒ ටනල් එකට කැපුවාට පස්සේ තේරෙනවා නින්දට ගියාට පස්සේ අපි ඔක්කොගෙම මනස සමානයි කියලා. නැගිටලා ඉන්න වෙලාවේ තමයි අපි අතුරු මිතුරු පොද නරක දිගපළල ඔක්කොම තියෙන මනසේ. අතෙන් ගියාට පස්සේ ඒක කියනවා යුනිවර්සල් අන්කොන්ෂස් කියලා. යුනිවර්සල් අන්කොන්ෂස් කියන්නේ මනුෂ්‍යකම. ඒක නෑ ඔය ගැහන බෙලි මේ වගේ ඔය වගේ විභාග මොනක්වත් නැහැ. ඉතින් අපි අර උපයා ගන්නාලද ලාභ සත්කාර සම්මාන කිලෝක නිසා මම කැපිපේන්න හදන මිසක් අපි ඔක්කොම සමානයි කියන්නේ විචාන අපි බංකොලොත් වුණා වගේ අපිට දෙන්නේ. ඒ පිටචර මහන්සිලා මම මේ විශේෂයක් කරගන්න හම්බ කරගත්ත දේ ඔක්කොම මෙහිමීට මෙහිට බිද්දුවට බයිනවා. ඔව් කවදා හරි මේ ඔක්කොම වැඩි මනුස්සකම් ගන්නවා කියලා බැලුවොත් නිදාගෙන ඉන්න විදිය හොඳයි. වැඩ කරන කට්ටියට වැඩිය ඒ නිදාගින්න එක හොඳයි. හවැදී වුණොත් කතා. ඊකටම කතා. මේ ඒකෙන් හැබැයි මේ අකිරිය තත්ත්වයක් හෝ නොදන්නකමට අගේ කිරීමක් නෙමෙයි තියෙන්නේ. දන්න හැමදේම අකුසල් මේ සමාවෙන්න දුක කියලා බුදුහාම කියනවා. දන්නවනම් වැටෙනවනම් හැම දෙයක්ම ෆ්‍රික්ෂන් එකක්. හැම දෙයක්ම දුකක්. ඊට සාපේක්ෂව නොදන්න තැනක් තියෙනවා ඒකට තියෙන්නේ බය. ඒක අනිශ්චිතතාවයට බයට දානවා. ඉතින් මේ දුක දැනගෙන ඒ දුකේ අඩුවීම දකින්න අඩුවීම දකින්න සතුටක් අඩු කරන අඩු කරන අඩු කරන ගෙවල් ගෙවල් ගෙවල් ගෙවල් යන්නේ කියනවා. ගියාම පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා. ඒක තැනකදී මේ මේක මනස කියනවද නින්ද ගියයි කියලා ඇත්තට නැත්තම් නින්ද ගියලාද කියලා හොයාගන්න බෑ. ඉතින් ඒක මේ ඔය මැසචුසෙට්ස් වල කරලා තියෙනවා. හොඳට භාවනා කරපු යෝගාවචරේකට කන්ට්‍රෝල් පරීක්ෂණෙකුත් තියලා නිින්ද ගියාට පස්සේ බ්‍රේන් ඇක්ෂන් එකයි. නිින්ද ගියා නැතිව අවදිින් ඉනකොට බ්‍රේන් ඇක්ෂන් එකයි. ඉතින් කිසිම වෙනසක් නැතුව නිින්ද ගියා. බ්‍රේන් ෆන්ක්ෂන්ස් වල කන්ට්‍රෝල් රූම් එකේ බලනකොට විදාගත්තයි කියලා මොනම වෙනසක් නැහැ. ඒක හරියට මේ බැංකුවල ඉන්න කට්ටියට ජූනි 31යි දෙසැම්බර් 31යි ගනුදෙනු වහලා බැංකුව ඇරලා නිෂ්කාශන කරන වෙලාවල් තියෙනවා. කඩදිනු කරන්නේ දෙන්න දෙන්නේ නැහැ. එදාට බැංකුඩි මාරු. හැබැයි ස්ටාෆ් එක ෆුල් වැඩ. ඒ ස්ටාෆ් එක වැත්තෙන් බැලුවට කස්ටමර්ස්ලා හිටියත් නැත්නම් ඒ මිනිස්සු වැඩ. ඒක තමයි බ්‍රේන් එක අපිට හිතට අවදි එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. බ්‍රේන් ෆන්ක්ෂන් එක වෙලා ඒක ලොකු වෙනසක් නැත්නම් ඒක දිගටම තියෙනවා. ඒකට අපි දැක දැක දැන දැන යනවා කියන එක සාමාන්‍ය භාෂාවෙන් කියන්න අමාරුයි. නමුත් අර පොඩි එකක් ලියලා තිබ්බේ. අවුරුදු 7 පොඩි එකක් ලියලා තියෙනවා. එයාට හීනෙන් බයින ඉඳක් තියෙනවා. ඒ නිසා අපි බය නිදා ගන්න රැයකටම හරි බයින් හිටියේ. මට අම්මා එක දවසක් මාව සතිපාසලට අනගාන ගියා. ඒකේ ඉන්න ඇන්ටි කෙනෙක් කියලා දුන්නලු මේ නිදා ගන්නකොට කයට හිත දාන්නේ කියලා. හුස්මට අනේ එදා ඉඳලා මට කිසිම දවසක අර හීනෙන් බයවිල්ලකුත් නැහැ. සාමාන්‍ය හීන පෙනෙකුත් නැහැ. ඒ නිසා මට දැන් ඒක පුරුදු වෙලා තියෙනවා කියලා අන්තිම වාක්‍යය තියෙනවා. දැන් මම නිින්දේ ඉන්නකොට මම දැන් නිින්දේ ඉන්න බව දන්නවා. මුතුම හිතෙනවා ඒ වයසේ ළමයෙක් එහෙම වුණා ලියන එක ඒක ලොකු වටිනාකමක් තියෙනවා කියන එක. ඒක නිසා අපි ළඟ තියෙන ඒව පිළිබඳ පුදුම ගූඪ තත්ත්වයක්, බය තත්ත්වයක්. නමුත් මේක පරිශ්‍රණයේ අත්‍යන්ත කොටසක්. ඒ නිසා ඒකට යන්න ඒකට යනකොට මේ මේ ලෝකේ තියෙන අගයන් ආඩම්බරයන් මිනුම් දඩු බොකක්වත් නැහැ. හැබැයි උන්ට දැනගෙන ඉන්න පුළුවන් සතිය මොකුත් වෙන්නේ නැහැ. ඒ මිනුම් දඩු නැති වුණාට නිමිති නැති වුණාට අරමුණ නැති වුණාට සතිය පාත් ගන්න පුළුවන්. ඒ ලොකු තාන්තික දවසක් මට දවසල හරියට තිබුණා මේ දැන්ටත් එකේ තියෙන භාවනා කරනකොට හුත්තටම බෙල්ල පාත් වෙනවා. මට ගොර ඇදෙනවා. ඉතින් ලෝක සාන්තික කියාගන්න විදියක් නැහැ. ඉතින් මොන් කියා බලලා කියන්න බෑ. ඒක භාවනා කරනකොට හොඳට ඔළුව කෙලින් තියාගන්න. අද කරන්න එපා කියුවා කැදරන කියනවා. කතයි එන්නේ කෙලින් තියාන භාවනා කරන්න. කියලා කියන මම එක දවසක් එහෙම භාවනා කරලා හිටියලු විනාඩි 10ක් විතර මම සංයුක්තන නිින්දල ඉඳලා තියෙනවා. අවදිලා බලනකොට ඉරියව්ව එහෙම තියෙනවා. ඉරියව්ව කඩා වැටුන්නේ නැහැ. හැබැයි මොක කරන දෙයක්වත් නැහැ, පුජ්‍යලයක් නැහැ. ආයවති වෙන්නේ අර හොඳට තිබ්බ එහෙම පිළිමේ වගේ තියෙන රූපෙට අවදි වෙනවා. ඉතින් ඒක නිතර වෙනවනම් භවනා කරනකොට දැන් තියෙනවා මේ මුට්ලෝසු ගැජට් ඒක ඇවිදින පීවර ගන්න වැටෙනවා, ප්‍රෙෂර් එක වැටෙනවා. sugar blood sugar වැඩනවා. ඒවා ටික වැඩනවා. නිදිපැය ගන්නත් වැඩනවා. භාවනා කරන බයි ඔක්කොම වැටෙන්නේ නිදිපැය ගන්න. ඒක බැලගෙන ඉන්නකොට ඒකේ ඔක්කොම පැරාමීටර්ස් ඔක්කොම කියනවා. මේ ළඟදී මම දැක්ක ආටිකල් එකේ ඒක කියලා දෙනවා කවි කවි ගන්න ගතිමත් වෙනවනේ. ඒක ඔක්කොම මේ මීටරේ කියවන්නේ නිදාගත්තා. ඒ කියන්නේ එතකොට එළිය වැඩ නෑ අපි බැංකුව වහලා හැබැයි ඇතුලේ ස්ටාෆ් එක වැඩ. අන්නේ වගේ එකක් තමයි මේ නිදෙදි හිත වෙන්නේ කියලා ඉතින් අර අවදි ඉන්නකොට අපි දොඩවන වෙලාව කීයක් නින්දට ගියාට පස්සේ මොනවා කියයිද දන්නේ තේරුම් ගන්න. ඉතින් ඒ සම්මාත ප්‍රශ්න තියෙනවා. වැටෙච්ච දේ කිව්වොත් මට පුළුවන් ඒ උත්තර දෙන්න. මම භාවනා කරනකොට වැටෙච්ච දේ කියන්නේ නැතුව මම කොහෙන් පටන් ගන්නද? මොනවද දැක්කේ මොනවද අත්දැක්කේ? පේන්නේ කියන්නේ දැනුනේ එකක් තියෙන්නේ වැදෙනවා දැනුණා නැතුව යනවා දැනුණා. පෙන්නිකක් කියලා එහෙම නෙමෙයි. නෑ පෙන්නවා කියන වචනේ වර්ධ ගන්න එපා. ඇත්ත එක වහගන්න කියලා නේ බලන්න කියන්නේ. ඒ නිසා ආයේ ඇත්ත ගන්න කියන්න එපා. පටලවා ගන්න නෙමෙයි මම මේ කියන්නේ. අත්දැක්කා, අත්විඳා, පෙනුණා, විඳා කියලා දේවල් තියෙනවා. මේ මුලැමැදාක දක්නාසුළු ආශ්‍රව ප්‍රසාසියා බලනකොට මොනවද දැක්කේ මොනවද බින්දේ මොනවද අත්දැක්කේ මොනවද අත්විඳේ දැන් මම සාමාන්‍ය කරේ හැත්තක ඉඳගෙන එක ටච් වෙන්න තැන ඉඳගෙන අයිනක ඉඳගෙන අතන මූව් වෙනවා තමා සාමාන්‍ය බල බල ඉතියේ ටිකක් ගැඹුරට වගේ බැලුවා ටිකක් ඒ කියන්නේ ඒක බැරිලා යනවා එතනදී මම තේරුම් ගත්තේ මුල මඩලේ එතනද තියෙන්නේ කියන එක. ඒකට වැටෙන හරිය මැදටනේ අපි ගන්නෙ. ඔය ඒක පටන් ගන්නෙ ඉවර වෙන්නේ මුලයි අගයි. එතකොට මැද කෑල්ල හොඳට දැකීම හරහා මැද කෑල්ල හොඳට අත්දැක අප විතා තමන්ට ඊට කලින් මුල වෙනද නොදැක්ක මුල් ප්‍රදේශයකට වෙනද නොදැක්ක අග ප්‍රදේශයකට යන්න පුළුවන් ගතියක් තියෙනවද නැත්නම් ඒක ස්වාමීන් වහන්සේ දැන් මම ස්වාමීන් කිව්වන් පස්සේ මම දැරුවා මේ මේ මීට අමතරව මොකක්ද වෙන්නේ කියලා මේ භාවනා කරන ගමන් මට තේරුණේ විදියට දැන් මේ ටෙස්ට් එකේ තියෙන මසල්ස් තද කරලා උඩට පම්ප් කරනවා වගේ මේ බ්‍රීත් කරනකොට ආපහු හුස්ම ටික ගන්නකොට රිලීෆ් එකක් එනවා වගේ තේරුණා ඒකද ස්වාමීන් වහන්සේ මීන් ඒකත් ඒකත් මේ හොඳට බලපු නිසා පෙනිච්ච ටිකක් නේ. නැත්තම් පේන්නේ නැහැ. මේකටත් එහා තව දුරටත් තව බලලා ඉවර නැහැ. තව පේන්න තියෙනවා කියන පැත්තෙන් බලන්න. බලනකොට අපිට එයි මම මැරිලා නැහැ, මට දින්ද ගිහිල්ලා නැහැ, මට සතියක් අසත්‍යමත් වෙලා සීමුර්ජා වෙලා නැහැ. නමුත් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නා දාකල් එතන අවිද්‍යාව තියෙනවා. මම මැරිලා නැහැ, මට දින්ද ගිහිල්ලා නැහැ, මට සීමුර්ජා වෙලා නැහැ. හැබැයි ඔය කියන විදිහට chest muscle pain එකක් නැහැ, ඝර්ෂණයක් pain එකක් නැහැ, කම්පනයක් pain එකක් නැහැ, මොනවත් pain නැහැ. අන්නේ pain නැති දේ ඔయిత වැඩිය සියු. ඒකත් නෙවෙයි සියු. ඊටත් එළිය තව දේවල් කියනවා. අන්න එහෙම කරලා දන්න දේට සාපේක්ෂව ඊට වැඩිය සියුම් දෙයට, ඊට වැඩිය සියුම් දෙයට එහෙම බස බස බස බස අල්ලයට යන්න ඕනේ මේකේ. එතකොට තමයි අපිට තේරෙන්නේ අපි හුස්ම ගන්නවා කියලා දැනෙන්නේ මුළු ක්‍රියාවලියේ සියයට පොඩි කොච්චර පොඩි ප්‍රදේශයක්ද තව විශාල ප්‍රදේශයක් බලන්න ඕනේ. ඒකේ නොපෙන්න පැත්ත බලන්න යන්න බෑ. දන්න දේ අඩු වේගනේ නැහැටි බලන්න කිව්වොත් මේ ඉර තරුවක් මැකෙන හැටි බලන්න කිව්වොත් තරුවක් නගින හැටි බලන්න හිටියොත් නැත්නම් මේ වගේ දවස්වල ඉර නගින්න පැය හතරකට ඉස්සලා හොඳට හඳ පාන. ඉර නගිනකොට නගිනකොට හඳේ ආභාව අඩු වෙන්න පටන් ගන්නවා. දැන් මේ වෙලාවේ තියෙනවා පේන්නේ. නිකන් කොල්ලෝ දෙයක් වගේ පොඩ්ඩක් තියෙන හොඳට බැලුවොත් නැත්තම් පේන්නේ නැහැ. මොකද ඉතේ ආభాෂය එනකොට ආభాෂ වෙනකොට හඳේ අපාස අඩු වෙනවා. එතකොට හඳ නැති වෙලා නැහැ. හඳ නැති වෙලා නැහැ. හඳ තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් කියන්නේ නැහැ කියලා ගන්න. ඒ වගේ මේ හුස්ම ගෙවුනට ඒක වැඩි ඉවර නැදා වැඩක් යනවා ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැති. ඇහැට කන දිවට නාසයට කයට අහුවෙන්නේ නැති වැඩ පිළිවෙල දිගට තව යනවා. ආන්න ඒක දිහා බලන්න ඒක සතියෙන් බලන්න ඕනේ. එහෙම නැත්නම් අර බලාගෙන හිටපු එක දිගේම ගෙන යෑමෙන් විතරයි කරන්න පුළුවන්. අටපිට බල්ල බැලුවොත් බලන්න බෑ. ඒ නිසා අපිට උනන්දුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ දන්න දෙයට සාපේක්ෂව මේකටම හැප්පිට හැප්පියාගෙන බැලුවොත් තම මේකේ නොදන්න පැත්තකට යනවා. ඒකකොට සත්‍ය අරමුණෙහි ආනාපානේ මේ විදිහට ගැඹුරට ගැඹුරට යනකොට ඒ බලන කෙනාට පිට හෙනියක් ගැහුවොත් ඇහෙන්නේ නැහැ. කූඹියක් කෑවට දැනෙන්නේ නැහැ. මොකද හිත ඒ තරමටම නිමග්න වෙලා. නිමග්න වෙච්ච තරමට ලෝකෙන් ඈත් වෙනවා. අරමුණ මතු පිට හොයන තරමට ලෝකෙන් තියෙන හැම දෙයක්ම තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇතුළට යෑමෙන් එකක ඇතුළට යෑමෙන් අපිට පුළුවන් මේ ලෝකයෙන් ඈත් වීමක් කරගලා ගන්න. ඒක සාමාන්‍යයෙන් හිත අබැග්ගයක තමයි සලකන්නේ. හිත නිකන් අකරතැබ්බයකට සලකන්නේ. මේ වියා මේක දැන් අභියෝගයකට දාලා නේ කරන්නේ. පුළුවන් තරම් අරමුණේ නොදන්න පැති දක්වාම යනකොට අපි ලෝකේ දන් දුන්නා වෙන එක සමස්ත ලෝකේ දන් දීමක් සිද්ධ වෙනවා ඒකවල. තව ඕකමයි ක්‍රමේ තවත් ඉදිරියට මේ දිගට කරගෙන යන එකයි කරන්නේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් ඉවර කරමු ඉතින් ඊගාට කියන කියන්න කරන්න තියෙන දේ ඉවර කරලා. පොඩ්ඩක් සාමින් දෙන්නත් මම ගහනවා. යා පොඩ්ඩක් එළියට එන්න. එකක් ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි අපේ ආරාධනය පරිදි මේ වර්ෂෙත් අපේ වෙනි කරනකට ඇවිල්ලා මේ භාවනා වැඩමුළුව කරන්න පැවැත්වීම ගැන අපි ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් වහන්සේ කරපු කල්‍යාණ මිත්‍රයෙක් ලෙස අපි අපිට කරපු උදව්ව ගැන පින් අනුමෝදන් කරනවා මම පෞද්ගලිකව භාවනාව කියන දේ ගැන මුලකොට ඒ කියන්නේ තිබ්බේ ස්වාමීන් වහන්සේගෙන් ඉතින් මම දන්නවා මේ ගමනේ මගේ යම් කිසි දියුණුවක් තියෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේ තුලින් කාටහන් සුද්ධ කරගෙන ආපු ගමන ඉතින් මම හිතන්නේ අපේ මිට කලින් තිබ්බ වැඩමුළුවට පස් සහභාගී වෙච්ච කීප දෙනෙකුත් අලුතින්ම පැමිණ අයත් මේ පාර අපිට ඉන්නවා. ඉතින් මම ප්‍රථමයෙන්ම ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒකම මේ අවස්ථාවේදී අපිට මේ ගමනේදී ජනත් රිට්‍රීට් එකට ආවා වුණාට මේ අපිට සැපකරු දායකයෙක් හැටියට ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඒ කරපු සේවය අපිට හරි රිලීෆ් එකක් වුණා කියන්නේ අපිට අපිට බොහොම සහයෝගයෙන් මේක මේ අවශ්‍ය කටයුතු කරා ඒකම රංජන් දවස් කිහිපයක් වුණත් එයා ඊළඟට යම්කිසි අවවාද ඒකම මෙතන සිදුවෙන විදිය ගැන අදහසක් අරගෙන ගියා. ඒ රංජන්වත් ඉතා කරුණාවෙන් මතක් කරනවා එයාට සුතුවන්ත වෙනවා. ඒකම මේ අපේ මේ වැඩමුළුවට මේ පැමිණි ඔක්කොම යෝගීන්ගේ සහයෝගය. ඒ කියන්නේ පොඩි ගෲප් එකක්. ඒක හින්දා අපිට ඇත්තරම ඉවර වෙනකොට කිව්වොත් පොඩි පවුලක් වගේ හැමෝම හැමෝම දන්නවා. හැම වෙලේම මොන හරි තියෙන වැඩක් තියෙනවා නම් ඒවා කොහෙල බලලා කරන අපේ කෙරුම් නැත. ඒ වගේම කියන්න ඕනේ මේ සමහරක් වෙලාවට ඉතින් අපි අතින් අඩුපාඩු වෙන්න ඇති, හිත් විදීම් වෙන්න ඇති. ඒ ගැන සාමාන්‍යයෙන් කියලා කියනවා. ඒක ගැන කවුරුත් අපි කරලා හිම දේවල් කරේ නැහැ. ඒ උනාට සමහර දේවල් අපිට මතක් කරලා දෙන්න සිද්ධ වුණා. ඉතින් වෙලාවල් වලදී එහෙම දෙයක් වුණා නම් ආවෙන්න කියලා කියනවා. ඒ අතර ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන වෙලාවෙදී දැනගන්න ලැබුණා අපේ ලංකාවේ තියෙන සතිපාසල් වලට අනුපාරිකාම තියෙනවා කියලා. මම මේ ලාව කරගන්නවා සංවාදයට පුළුවන් නම් අපිට පොඩ්ඩක් කියන්න මොන වගේ දේවල් වලින් අපිට ඒකට සහයෝගය දක්වන්න පුළුවන්ද ඒ වගේම අදහසක් හැටියට ඒ කියන්නේ සිස්ටර් සිටි ප්‍රෝග්‍රෑම්ස් වගේ කියන්නේ අපිට පුළුවන්ද එක සිටි එක තියෙන සතිපාල පාසලක් ස්පොන්සර් කරන්න වගේ ෆැසිලිටිස් වලට එහෙම නැත්නම් බඩි ප්‍රෝග්‍රෑම්ස් වගේ එතකොට ඒගොල්ලන්ටත් කිසි දැනීමක් තියනවා ලංකාවේ වෙන දේ ගැන ඉතින් ස්වාමීන් වහන්සේට පුළුවන් නම් අපිට ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න මොන වගේ විදිහෙන්ද අපි සහයෝගය දෙන්න පුළුවන් කියලා වැඩසටහන අවසානයේ කරලා දෙයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ හැමදාම අපිට මේ වගේ වැඩසටහන් කරනකොට අද උදව් කරනවා. සමහර වෙලාවට විශ්‍රාමයෙන්ද ගියේ ඒ වුණාට සෑහෙනම එපාර කාලේ වැටෙන විට ගොඩක් උදව් කළා. මම හිතනවා පඩකක්කගේ විශාව කාලේ ආ විවේකීව ගත කරන්න දෙයි කියලා ඒ වගේම අර දයාවියත් අරනවා අපිට උදව් කරනවා ඉතින් ඒ නටන නිරෝගී සුවයක් පාස්තනකට ස්ට්‍රෙස් ෆ්‍රී අවසර ස්වාමීන් වහන්සේ මේ මේ රටාවෙන් මෙහිදෙන් අදට පැමිණලා අපි දක්වපු අපේ අධ්‍යාත්මික සම්මතිය කරගැනීමට දක්වපු සමුදාය වෙනුවෙන් ඔබ වහන්සේට අපි සියලු දෙනාගේම ගෞරවණීය නමස්කාරය පූජා කරනවා. ඊළඟට අපි මේ වැඩසටහන ඇත්තටම මගෙන් දක්වා වටහා ගන්න අනිත් අයටයි කිව්වා ඉස්සරහට ගෙනියනවද කියලා ඇත්තටම සිහියට අනුනමය එයාගේ මහන්සි නැතිනම් අපිට පැත්තෙන් දසපොත් කරලා හිටරයි රැගෙලීමක් නැහැ කතා කරන්න මේ ඉතින් මට අනුපම මතක් කරන්නේ කියලා මේ දෙමින් අපිට විවිධාකාරයෙන් සහයෝග වෙච්ච ගුණා සහෝදර සහෝදරයන් ඉන්නවා මෙතන සහභාගී වෙච්ච අය නොදැන්නු වුණත් දේ දානීය පිළිතුර කරගන්න වෙන වශයෙන් අපිට බඩු බාහිර අරගෙන දුන්නා. තවත් පිරිසක් අපිට දවල් දානි සකසල වෙනත් දීලා ඒ වැඩ කටයුතු වලට සහයෝගය දැක්වුවා. ඒ වගේම මේ දින නම් පුරාම අපිට වොලන්ටියර්ස්ලා විදියට ඇවිල්ලා වැඩ කරපු සහෝදර සහෝදරියන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාගේම සහයෝගයෙන් තමයි මේ වැඩසටහන මේ තරම් මේ තරම් සාර්ථක කරගන්න පුළුවන් මේ. ඉතින් ඒ හින්දා අද ඒගොල්ලන්ට නැහැ තුනක් ඒ සියලු දෙනාටම මේ අධ්‍යාත්ම ගමනේ යන්න අපි ඉතතර යම් ප්‍රත්‍යයන් උසස් ශක්තියක් තියෙනවා නම් ඒක අනුමෝදන් කරන්න හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා ඒ තුනටත් මේ ගමන යන්න අපිත් එක්ක ඉන්න පුළුවන් වෙන්න කියලා. සාදු සාදු සාදු. ඒ වගේම ඉතින් මේ වැඩසටහන කරන්න දෙන්නේ නැහැ අපිට අද මේ සහභාගී වෙලා ඉන්න පිටස නැත්තම් ඉතින් හැම දෙයක්ම සාර්ථක කරගන්න අපි හැමෝගෙන් සහයෝගය අවශ්‍යයි. ඉතින් ඉදිරියට පවත්වන මේ වගේ වැඩසටහන් වලට අපි ඔක්කොම එකතු වුණොතින් අපිට අධ්‍යාත්මික වශයෙන් ලොකු ගමනක් ඉදිරියට යන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඇතුව යන්න පුළුවන් කියලා මම හිතන මේ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ඒ සඳහා ස්වාමීන් වහන්සේගේ ශාසනික මෙහෙවරට ඔබ වහන්සේට විදුනෝ නිරෝගී භව දීර්ඝායු ලැබේවා කියලා අපි හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ මේ අපිට එක කවියක් ලැබිලා තියෙනවා. මේක නිවු යන්ජන මල්ලී කවියට නමක් දාලා තියෙනවා පොඩි වල්ලීගෙන් කියලා. ඒක හොඳ කටහඬ වල කෙනෙකුට දෙමුද? මේ කටහඬ ගුරුසු කටහඬ විතර කවුද කියන්නේ? අපරාධ පොඩි මල්ලී සවුත් නෑ කවුද? ඊරේර වැටෙන පස්සේ යනවා. නෑ කියනවා. තියුනේ කටහඬකින්. ආ කියන්නේ ආද නෑනේ මෙහෙවි කටහඬ වෙනවා. නංගේ නුඹ නොවී හිත පන්නක් කා එසේ වොත් ඔබ ගාගත්තා කක්කා එවදේට එන්න හැර ඉන්නයි බැරි මක්කා නවතිනු මොහොත තුල ඔබ දිනනයි දිනවයි සත්තා කඩපුලිකම් කරයි එනෙන අග මුලෙල්ලි අයියා නොවීත පන් මගේ බුදු මල්ලි තිබුණත් හොඳයි නැතත් හොඳයි උඹ දැන ගනින් මල්ලි නොපතන් නොදෝම කිම් මොන දේ උනත් ගාන නෑ මල්ලි still be on that train. Sitting on top of my tail, trying hard to get it free. Dreaming of building that shelter for the rain throughout the summer. Trying to make sense out of the razor and a mirror. Will I ever free up my tail? and put an end to my daydream and put an end to my daydream that are so dear. You taught me how to handle that razor. It's in my hand to sever the ties of samsara. And how to look into the mirror to see my actual non-self. Allow me to pay my homage, Bhante, to you. Allow me to pay my homage to you, my saint, for showing the way out of dreams, deception, and pain. God, I didn't know that he could write that. Let me read it did me on this time. කවිනාස අත්මනින් දෙපා. ස්වාමීන් වහන්සේ භාවනාවකට ආධුනික වූ මා ජනවාරි 24 වෙනිදා මෙම වැඩමළුවට පැමිණි බොහෝ අවිනිශ්චිත ප්‍රශ්න සම්භාරයක් මා හද තුළ පොරබදිමිනි. ඒ මන්දයත් භාවනාව ප්‍රගුණ නොකළ මා දවස පුරාම භාවනාමය වැඩ වැඩමළුවේ රැඳීමට මාහට හැකි වේද යන අවිනිශ්චිතතාවය නිසාය. නමුත් මා එක් දෙයක් මා සමග රැගෙන ආවෙමි. එය මගේ උත්සාහය සහ වීර්යයයි. මේ මම පළමු දවසේ අදිෂ්ඨානයක් අදිෂ්ඨාන දෙකක් ඇති කරගත්තා. පළමුව මා කෙසේද පොළවට සමබරව ඉඳගන්නේ කියලා. දෙවනුව ආනාපාන සතිය ප්‍රගුණ කිරීමට මා සියලු උපදෙස් රැගෙන එය හැකි උසස්ම ආකාරයට කිරීමට මා අධිකාර කරගත්තා. දින 9ක් අවසානයේ මේ අවසන් හෝරාවේ මා නැවත නිවස් බලා යන්නේ මා ජීවිතේ කවදාවත් නොලැතුම් වස්තුවක් ආරෝපණය කරගෙන. එනම් සතිය පිහිටුවා ගැනීමට පුරුදු පුහුණු කරගත් සිතක් ඇතුව එය මගේ සිතක් ඇතුවය. එය මගේ ජීවිතයට පන්නරයක් කරගෙනය. මේ தත්ත්වයට මාපත් වීම මෙලෙස උදාහරණයකින් මා විස්තර කිරීමට උත්සාහ කරන්නම්. තරප්පු peerියක් නැගීමට වෙරදරන කුඩා දරුවෙකු දරුවෙකුට ආදරණීය දෙමව්පියන් විසින් මඟ පෙන්වන්නාක්සේ ඔබ වහන්සේ අවශ්‍ය උපකාරක කරුණු මනාව පැහැදිලි කර දෙමින් පඩියෙන් පඩිය මාව මාගේ ඉහළ යන්න සෑම මාගේ ඉහළ යන්න සෑම කෙනෙක්ම මේ මේ වැඩමුළුවට සහභාගී සෑම කෙනෙක්ව කමඨහන් සුද්ධ කරමින් ඉදිරියට රැගෙන ගියා විනාඩි 10ක් එක දිගට ඉඳගෙන සතිය පිහිටුවා ගැනීම ගැනීම තාම අසීරු කරුණක් වූ මට අද වෙනකොට මාහට පැයක පමණ කාලයක් මගේ ශරීරයේ නොසලද ඍජුව තබා ගන්න සතිය පිහිටුවා ගන්නේ මගේ සිත නොයෙකුත් බාධා නැද්දේ ඉදිරියට ගෙන යන ආකාරය ඔබ වහන්සේ මාට මාගේ සොහිරයන්ට දායාද කළා. එය මට පමණක් වුණා නොවේ. මා කුරුපගු අඳුනන හැමතෙම මෙහි සිටින හැමතෙම ඒ ඊටම පිටුහලක් වුණා. ඔබ වහන්සේ මගේ කිනකට කිනකට හමු කල්යාණ මිත්‍රයෙකි. ඔබගේ සුවදශීලී භාවය ඉතා තියුණු සීක්ෂණ ධර්ම බුද්ධිය සමහර අවස්ථාවල මා විශ්මයටපත් වුණා. ඒ වගේම දෙනත කඳුලින් පිරෙන්නට වුණා. මා හිතනවා ඒ හැම දෙයක්ම තුළ ගැඹුරේ ඉතාම ගැඹුරු ගැඹුරු ධර්ම ගෞරවයක් ගෞරව ගෞරවයක් ජීවිතයේ පිවිතුරු සම්දස්ථා සම්දිස්ථානය වුණා කියා ඒ නිසා මට කිව කිව කිවයිද යුතුයි මේ අවිනිශ්චිත ලෝකේ කල්යාණ මිත්‍රයෙකුසේ ඔබ මට මුණ ගැසුණා මුණ ගැසුනේ නමුත් නැවත ඔබ මාහට මුණ ගැසුණා නොගැසුණා ඔබ වහන්සේ මාහටත් මාගේ සියලුම මිතුරු මිත්‍රයන්ට මේ කළ උතුම් අභ්‍යාසය නිසා හැවම අප නිවන කරා යන ගමන් මගේ නියමුවා වෙනවාට කිසිම සැකයක් නැහැ. ලබාගත් සතිමත් බව එය ක්‍රමානුකූලව කරන ආකාරය එයට අවහිර නොකර දියුණු කරගන්නා පිළිවෙල කියා දුන්න ඔබ වහන්සේට මහා අපි සියලු දෙනා සගන්නාට ඇති. ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ නිවන් දක්නා තුරාවට බුද්ධිය, ධීරිය සහ ප්‍රඥාව තව තවත් දියුණු වේවා. නිදුක් නිරෝගී සුවය චිරාත් කාලයක් නිබුද්ධ ශාසනයට විචු උපදේශකෙක් වේවා. අපහට උපදේශකෙක් වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මට යටුවා. මේ අර කැහුන්නේ ස්වාමීන් අර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ කිව්වනේ දැන් විගටම හිතන්න කියලා. නමුත් ස්වාමීන් වහන්සේ එහෙම හිතාගෙන හිතාගෙන යනකොට මම නැවත ආස්වාස ප්‍රාස්වාසයට එනවා. තැන් තැන් වලදී. එතකොට ඒ කියන්නේ මම දිගට දිගට මේ ගෙනියන්නේ නැහැ කියන එක නේද? සමහර අවස්ථාවලදී ඒක වෙනවා මට. නෑ. ඒක නොදැනුවත් තැනට යනකොට දැනුවත් තැන ඉබේම පරිසම්පාදේ මතකයි. දැනුවත් තැනට යනකොට නොදැනුවත් තැන පරිසම්පාදේ මතකයි. ඒකේ සම්පූර්ණ පරිසම්පාදේ. ඒකේ දැනුවත් තැන ගියාම ඒක නිත්‍ය සුඛ සුබ එකක් නෙවෙයි. නොදැනුවත් තැනට ගියාට ඒක නිත්‍ය සුඛ සුබක් නෑ. ඉතින් මේ දෙකට වෙන්න දෙන්නේ නැති එක තමයි මම කරන්නේ. එතන මම යට කියනවා ඕක කොහොම විදියට බලන්න ඵලයක්. ඒකත් මම දන්නවා කියපුණා තමයි කියලා. නමුත් යනකොට යනකොට අපේක්ෂා කරන්න ඕනේ මේ නැති දේ ඇති දේ එනවා. ඇති දේ නැති යන ඕක තීන්දුව විනිශ්චය කරන්න යන්න එපා විනිශ්චය කෙරුවක් කක්ක. ඒක තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඒක ලෝකේ තියෙන උතුම්ම ධර්මයේ. ඉතින් ඒක බාර ගන්න මනසක් මේ හතල දෙන්නවා. අප්‍රමාද මනසක් හදනවා. නැති දේ බලන්න කල ඒකට ඇති දේ වෙනවා. ඇති දේ බලන්න කල ඒකට නැති දේ වෙනවා. ඒ දෙක එකිනෙකට ප්‍රතිඋත්පන්න. ඒ දෙක විරුද්ධ කාර්යෝ දෙන්නේ නෙවෙයි. එදින එකට ජීවත් වෙන්නේ අපේ මනසේ ඒ දෙකෙන් පිල් එකක් හදලා කටි දෙකක් හදාගෙන කටි වාදයක් හදාගන්න. එතන නැති දේ බලන්න ගියොත් ඇති දේ වෙනවා. ඇති දේ බලන්න ගියොත් නැති දේ වෙනවා. people great wisdom you imparted to all of us in this retreat. But not only this retreat, but this is my fifth retreat with you. Uh, first retreat you taught me how to do uh, Anapanasati and then there's a gradual progression since. It's just uh, so remarkable the way you present your Dhamma talks and more interestingly during the question and answer sessions, the patience you display uh, sprinkled with a lot of common uh, references that we can understand. They are daily uh, uh, occurrences in our daily life, sprinkled with humor. Some of it I couldn't understand because I couldn't <laughs> understand. Some of it, uh, um, language, but I understood most of it, and it was really refreshing. And I think it is just so rare to find a teacher like you. I'm always very grateful for the life I've had, and I think very often of how lucky I have been to have been born to such good parents, have had good uh, home life in my younger days, the education I've had, uh, the husband I've met because of him that I got into Buddhism, and the great teachers I have met along the way, and you are one of the top. Yeah. Swami yeah, thank you for that. And uh, if uh, hard to take anything away from this retreat. It is what I have learned about. I've learned a lot of things, but the most important thing is uh, the importance of awareness every single moment of the day. I just managed to do it only the last two days. And I was amazed this morning what a sense of relief I had in my chest. I can't describe, I just feel a different person. I feel that I've just broken out inside. I have no fear. I just feel I can't do anything. Uh, because I just feel I've given myself the permission to just be and not be judgmental, just accept everything as it comes, so long as I can do it with uh, zeal so that I don't harm anyone or myself. And that has been the greatest revelation. I thank you for, from the bottom of my heart for that, so i want to say may you attain nirvana in this very life. සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ. මේ දවස් ගාන පුරාවටම අපි භාවනා කළා සතිමත් ඉඳලා අපි ආරස් කරගත් කුසල් ක්‍රියා කුසල් ක්‍රියාවලම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන අවබෝධයකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ අවස්ථාව ලැබලා දෙන්න ගොඩාක් ගන්නේ කාලේ ශ්‍රමය ගත කරපු සංවිධායක මණ්ඩලයටත් ඒ වගේම දානමාන ආදීන් ඒ වගේ හැම දෙයකම වචනයකින් හරි සිතුවිල්ලකින් හරි මේ වැඩේ සාර්ථක කරගන්න කැපවෙච්ච හැමෝටම අපි මේ දවස් ගන්න පුරාවටම අපි සීලයක් රැකලා අපි භාවනා කරගෙන සත්වම් පිළිබඳ ඒ රැස් කරගත්තු කුසල් සියල්ලම ඔය හැම දිනාටම අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපි හැම දිනාටම මේ ධර්ම ගමන ඉදිරියට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කම්ම වීරිය යුතුව යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. I'm Matthew, sorry. I just mean to thank the organizers for doing uh, such a great job, Anu Vajanta and uh, the others behind the scene, and they've just uh, good privacy. and I really thank them for all that too. Thank you very much. Thank you all. Thank uh, you. finish up by saying that you have taught us all to how to get on the bike and ride the bike rather than run with it. <laughs> Maybe too late, but. we. <laughs> අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti ධග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු කොහොම කට්ටිය දහිනම් දැනට අටසිල් සමාදන් වෙලා ඉන්න සියලුම දෙනා සිල් පවාරණය කරනවා කියන දාසිය නමස්කාරය කියනවා ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි